අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ පළවෙනි දවසේ එව නැත්නම් වැඩමුළුව සම්බන්ධ ධර්ම දේශනාවලියේ පළවෙනි ධර්ම දේශනාව කාලයටයි අපි ඇවිල්ලා තියෙන්නේ අපි සීලමු දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තත තත ආවසෝ බික්ඛු ජීවිතං කප්පේති තථා යතාස්ස විහාරං කප්පයතෝ කාල කිරියා අනුතප්පා හෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවක් සංවිධානය කරනකොට ඒකේ වැඩමුළුවේ නේවාසික වැඩමුළුවේ එක දවසක් අපි ආකෘතිගත කරනවා ඒ අනුව හැමදාම පැයක පමණ කාලයක් අපි කාලය වෙන් කරන ධර්ම දේශනාවක් සඳහා ඉතින් හැමදාම අපි මේ පැය තමයි ධර්ම දේශනාව සඳහා ගත කරන්නේ. ඉතින් ඒකට අපි කරන්නේ සම්ප්‍රදායන කූලව සූත්‍රයක්. සර්වචනාංශයේ විසින් දේශනා කරන්න දීච්ච නැත්නම් සර්වජ ශ්‍රාවකෙක් විසින් දේශනා කරන්න දීච්ච සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රය අනුව තමයි අපි ඒ දේශනාවලිය විකාශය වෙන්න ආරින්නේ. ඉතින් මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙන අනුතප්ප සූත්‍රය කියන එක මේක අංගුත්තර නිකාය කියන බණ පොතේ චක්ක නිපාතේ කියන හයේ කරුණු සඳහන් වෙච්ච පොතට තමයි සංගීතකාරක ස්වාමීන් වහන්සේලා ඇතුල් කරලා තියෙන්නේ. ඒ වගේම මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනයක්. තරුවචන් වහන්සේගේ හොඳම ගෝලයක් නැත්නම් දකුණත් සව් විසින් කරන ලද දේශනයක්. ඒක භික්ෂුන් වහන්සේලාටයි සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක අර බුදුචාන් වහන්සේ භික්ෂු සංඝයාත් අතර අතරමැදියෙක් විදිහට ධර්මයේ භාණ්ඩාගාරික කෙනෙක් විදිහට සාරිපුත්‍ර ස්වාමීන් කරන අතරමැදි වීමක් මෙතන තියෙනවා. ඉතින් මේක බුද්ධ රජාණන් වහන්සේ ජීවමාන කාලයේම දේශනා කරපු එකක් නිසා මේකේ යම් වැරද්දක් තියෙනවා නම් ඕන කෙනෙකුට ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන් බුදුජාන් වහන්සේට ගැටලා බලන්න පුළුවන්. අනිත් එක දැන් උනත් සූත්‍ර පිටකයේ තියෙන අනිකු සූත්‍රත් එක්ක ගලපලා බලන්න පුළුවන්. මේක සරුවත් සාරිපුත්‍ර ස්වාමීන් විසින් ගොතන ලද ගෙත්තමක්ද? එහෙනම් ඇත්තටම සරුවචනාංශයේ ධර්මයේ ප්‍රතිපදාවේ කොටසක්ද කියලා. අපි මේක ඉතින් කියවලා බලන්න ඕනේ. මේක අපිට කොච්චර දුරට ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්ද අපේ තියෙන සාමාන්‍ය සීමිත ධර්ම දැනුමත් එක්ක ඒ වගේම සූත්‍රමය ඥානයත් එක්ක අනිකුත් සූත්‍ර පිටක පොත් පෙරලා බලලා මේක කොච්චර ප්‍රායෝගිකද කොච්චරක් අවස්ථානෝචිතද කොච්චරක් අනිත්‍යවත් එක ගැටෙන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් අපිට මරණ කම මේක කරන්න වෙනවා. ඉතින් ඒ අනුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා කියනවා තථා තථා බික්ඛු විහාරං කප්පේති තථා තථාස්ස විහාරං කප්පේතෝ කාලකිරියා අනුතප්පා හෝති. එවත්නි නැත්නම් යාළුවෝ කියන එක තමයි මේකේ අදහස් කරන්නේ සමගිව Brahmacharya රකින්න අනික් ඇත්තන්ට කියන වචනයක් ආවුසෝ ආදී කියන එක. ආවුසෝ කියන්නේ දැන් කරගෙන මචං භාෂාව. අපි මචං කියලා කියන්නේ ඒ වගේ. සමායයට කතා කරන ආමන්ත්‍රණයක්. ඒ භාෂාවෙන් කියනවා මට පේනවා සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා මමත් මේ පණේපා කියාගෙන මේ රකින්න එකයි යම් යම් ආකාරයකට අපි අපේ ජීවිතය ගත කරනවා නම් ඒ ඒ ආකාරයට ගත කරන එකට මරණ වෙලාවේ සෑහෙන්න තැවෙන්න වෙනවා. අනුතප්ප සූත්‍රය කියලා මේකට කියලා තියෙන්නේ මේකේ තියෙන තාක්ෂණික බර වචනයත් තත තතාස් විහාරං කප්පේතෝ කාලකිරියා අනුතප්පා හෝති. උඩට තැවෙන්න වෙනවා. ඒ මනුස්සය විතරක් නෙවෙයි gedara ayat තැවෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුත් තැවෙනවා. අඳාගෙන උපදින අපි අඳාගෙන මැරලා යනවා. නමුත් බුදුන් වපන් ලෝකයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා අද්විද්ද අද්දුරු ප්‍රත්‍යක්ෂක් සහිත ලෝකයේ මෙහෙම දේශනා කරන මේ අඬන තැවිලි මිනිසුන්ට තවත් පත් වෙන ගින්නට පිටුරු දාන්න නෙවෙයි. තවත් තවන්න නෙවෙයි. තවත් බය කරන්න නෙවෙයි. නමුත් බය කිරීමෙන් ඒ ඇති වෙන සංවේගයක් ඇති වෙනවනේ. එනි වේගය ඇති කරන අදහස නම් තියෙනවා. ඊට පස්සේ සූත්‍රයේ පසුභාගයේ සඳහන් වෙනවා මෙන්න මේ මේ ආකාරයට ජීවත් වුණොත් මේ බණ ඇහුවට පස්සේ භාවනාවට පස්සේ ජීවන රටාව සකස් කරගත්තට පස්සේ එයාට අර ගත කරපු ජීවිතයේ සහ මේ හැඩ ගැහිච්ච නැත්නම් මේ හැරවුම් ලක්ෂයෙන් පස්සේ ගත කරපු ජීවිතයෙන් මට මේ මරණයේදී තැවෙන්න වෙන්නේ අනුතප්ප කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක කියන්නේ ඉස්සල තමයි මේ මේ ආකාරයට ගත කිරොත් නම් තැවෙන්න වෙනවා. ඒකට ආයේ මේ අපි ළඟ ලොකු බැංකු ගිණුමක් තිබුණායි කියලා අපිට පවුලේ දොස්තර කෙනෙක් හිටියයි කියලා අපි ලොකු පවුලකින් ආපු කෙනෙක් කියලා අපි ගොඩක් අරක මේක පිංකම් කෙරුවයි කියලා ඒ කිසිම දෙයක් මේකට වඩා අලංගු බලංගු නැහැ. බලංගු නැද්ද කියලා අහගෙන ඉන්න. බලංගු නම් ඒ ක්‍රමෙන් අපිට මරණ වේලාවේදී ওই කියන තැවීම, මර දෙවිලි තැවිලි කියලා කියනවා. ඒක මේ තප්ප කියන වචනේ තමයි මෙතන සඳහන් කරලා තින්නේ අනුතප්ප කියන වචනේ තමයි අවිල්ල තියෙන්නේ විවාහරේට ඉතින් අපි කැමැතිනම් අපි මෙහෙම මධ්‍යස්ථාන හදාගෙන බණ භාවනා කරගෙන බණ අහලා සාකච්ඡා කරලා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කරලා මේ මැරෙන වෙලාවේදී එච්චර තැවෙන්නේ නැතුව මැරෙන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා පිළිගනී කියන අදහසින් තමයි කියන්නේ. හැබැයි ලෝක ජීවිත වෙන හැම කෙනෙකුටම එහෙම අදහසක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මැරෙන වෙලාවේ මොනවා බඳවත් කමන්නේ ඉන්නකම් කසා කාලා සූරා කාලා ජීවත් වුණාට කමන්නේ. අද තියෙන හැම රස්සාවක්ම ඉන්නේ පදනමේ තමයි හැදිලා තියෙන්නේ. කිසිම ධාර්මික රස්සාවක් කියන එකක් අද ලෝකේ නැහැ. තියෙනක ඔක්කොම කියලා තියෙන අපි දන්න ක්‍රමයට මිනිස්සුන්ට හේතු ගන්නලා අපි කාල බිල ජොලි කරලා මැරලා යන කියන. ඉතින් ඒක මේ අපි ඉපදෙන ලෝකෙ විතරක් නෙවෙයි දායන්තලම එහෙම තමයි. සර්වඥාසනම පහළ වුණත් ඒකේම තමයි. ඒක තියෙන්නේ ශ්‍රී ලංකෘත්වා ගෘතම් පීවේත් කියලා තියෙනවා. ණය වෙලා හරි ගිතෙල් බීපල්ලා ගිතෙල් කාපල්ලා ගිතෙල් කියන්නේ ඉන්දියානු සංස්කෘතිය ඇතුළේ ලොකු පෝෂණ ආහාරයක් භස්ම භූතත් මේ ලෝකස්මෙන් පුනරාගමනක් කෘතක් මේ බැරිලා කුඩු වෙලා යන මේ ජීවිතයේ ආයෙවිල් එකට නායක වෙන්න කවුරුත් නැහැ බම් බොරු කියන්නේ. එහෙම දෙයක් නැහැ. පුළුවන් තරම් ණය වෙලා හරි කාපා. අද ලංකාව කොච්චර ණය වෙලා ඉන්නවද කියලා දන්නවද? අද වැඩියෙන්ම ණය වෙලා තියෙන්නේ චීනයත් ජපානයත් ඇමරිකාවත්. ඇමරිකාව අවුරුදු 18ක් නොකරන ඔබේ හිටියත් ඇමරිකාට ඒ ණය අපව ගන්න බෑ. මං ගිය වෙලාවේ ගිය පාර ඇමරිකාව ගිය වෙලාවේදී පළවෙනි වතාවට වොෂින්ටන් DC බලන්න යන්න කියලා කිව්වා. මං ගිහිල්ලා තිබුණේ මට ඇත්තටම යන්න වෙලාවක් වුණා නෑ රිට්‍රීට් වලම යන්නේ දිගටම. ඊට පස්සේ මට හිතුණා ගියක හොඳයි කියලා. මොකද මට ඇවිල්ලා තිබුණ අදහසක් යුනිවර්සල් මයින්ඩ්ෆුල් විලේජ් කියලා එකක් හදමු කියලා. මුළු ලංකාවම ඕන කෙනෙකුට ඇවිල්ලා සුවසේ භාවනා කරලා යන්න පුළුවන් ගමක් බවට අපි එක්සල් ජාතික සංගමයට ප්‍රකාශයක් කරමු. කරලා මේකට ස්පිරිචුවල් ටුවරිසම්, ස්පිරිචුවල් පිල්ග්‍රිම්ස් අපි වැඩි කරමු කියලා. ඉතින් අදහසේ එක ළඟාවීමක් විදිහට කරපු මමම කරපු උත්සාහයක් නෙවෙයි නමුත් මම සම්බන්ධ වුණා ජාත්‍යන්තර භාවනා දිනයක් නම් කරා අපි. අපි ඉස්සරහට ලංකාවේ ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ ජාතික සති දිනයක් නම් කරා. පාර්ලිමේන්තු රජයේ කැබිනට් පේපරයක් දාලා වෙසක් දවසට පහුවෙන්ද. ඒක අපිට තාම කරගන්න බැරි වුණා. මොකද පත් වෙනකොට මම හිටියේ නෑ ලංකාවේ. ඊට පස්සේ ගියාට පස්සේ වොෂින්ටන් ඩී.සී. ඉන්නේම ජාත්‍යන්තර ගම්මානයක් වගේ එකේ හරිම නිදහස් මිනිස්සු ගත කරන්නේ. විශාල වැව් පොකුණු තියෙනවා, තටාක තියෙනවා. ගත කරන්න පුළුවන්. නිතරම කවුරුවත් පේන්නේ නැහැ. ඔක්කොම බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් බලාගෙන හිටියට පේන්නේ නැහැ. හරියට විජාතිකෝ ඇවිල්ලා බොහොම විනෝදයෙන් ගත කරලා යනවා. පුදුම සෙනගක්. ඉතින් ගිහිල්ල වෙලා <coughs> වාහනයක් යන් යන වාහනේ නැත කරපතන ඉස්සරහා කෙලින්ම තිබුණේ බස් හෝල්ට් එකක්. ඒ බස් හෝල්ට් එකේ ගිහිල්ලා කියනවා ඇමරිකාවේ එක දවසකට ට්‍රිලියනයක් පොලි ගෙවනවායි කියලා. ණය කොච්චරද කියලා හිතාගන්න. ගියාම පේන්නේ නම් මේකත් ලෝකයක් ධර්මානිෂ් කියලා තමයි. විසු පුදුමාකාර සැපට ඉන්නවා මේ වොෂින්ටන් ඩී.සී.ම හදිම නිදහස් තැනක්. හැබැයි මෙච්චරක් ණය ගෙවනවා. අපි પરම්පරා කීයකගේ දැනු මේ අනාගතේ කාලා දාලා ඉන්නවද කියලා දන්නේ අද එක දවසක් ජීවත් වෙනකොට. ඒ තරම පෙරේතම යුගයක අපි අද ජීවත් වෙන්නේ. ඒ ලංකාව විතරක් නෙවෙයි ලංකාවෙත් අපි ඉපදෙන කාලේ වෙනකොට සාමාන්‍යයෙන් එක මිනිස්සෙක් 60000ක විතර ලක්ෂක ලක්ෂයට අඩු ප්‍රමාණයක් තමයි මිනිස්සෙක් ණය වෙලා හිටියේ. අද ලක්ෂ මෙච්චර ගාණක් එක මිනිහෙක් ණය රටට මේ මේ ජාත්‍යන්තරයට. ඒ නැතුව කරන්න බෑ. ඒ තරම් කෑදරකම්. ඒ තරම් සුකොබෝගිතේ. ඒ තරම් බහුභාණ්ඩිකත්වයේ. අද අපේ සාමාන්‍ය මධ්‍යම පවුලක තියෙන මේ කැම බීම බහුභාණ්ඩිකත්වය එහෙම නැත්නම් මේ සුඛෝභෝගීත්වය ඉන්දියාවේ මහරජවරයෙකුටත් එදා තිබුණේ නැහැ. අද ඒ තරමටම ගිහිලා ඉතින් අපි හරි සන්තෝෂෙන් ඉන්නේ මොකද අපේ අම්මලාට තාත්තලාට මෙහෙම තිබුණේ නැහැ. අපි තමයි පොරවල්. අපි මේන් මේම කරලා මේන් මේම කරලා මේන් මේම කෙරුවයි කියලා හොඳට ඉගෙනගෙන කීයක් හරි හම්බ කරගෙන සද්ද දාගෙන කටයුතු කරනවා. ඉතින් එහෙම කරනකොට ඒ එන ණය තමයි මේ අපිට අපිට අසහනය ආතතිය මේ නැත්තම් ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් හිස්ටීරියා එහෙම නැත්තම් ඔය කියන හැම මගුලක්ම එන්නේ. ඒකේ මානසික රෝග එහෙම වෙන අතර කායික රෝගත් එහෙම තමයි. පුදුමාකාර ලෙඩ රෝග තොගයක් නේ තියෙන්නේ. කිසිම කෙනෙකුට මොනම දෙයක්වත් කරගන්න බැරි තරම් මේ හිර වෙලා මැරිලා වයසට යන මිනිස්සු අද පුදුම බයෙන් ජීවත් වෙනවා. <coughs> මොකද දන්නව අනිවාර්යයෙන්ම කෙලිම යම රජු ඉස්සරහට තමයි ගිහිල්ලා වැඩෙන කකුල් දෙක උඩට තියලා ඔළුව පල්ලෙහාට දාගෙන. ඒක අමතක කරන්න තමයි මේ ගෑනු පාවිච්චිය සූදු කෙලිය එහෙම නැත්නම් මත්පැන් පාවිච්චිය නගර නිර්මාණ ට්‍රිප් අනම්මනම් දාගෙන ජොලිය ඉන්නවා. මාත් හැබැයි ජොලිය ඉන්නවා. මාත් යනවා හැමතැනම යනවා. හැබැයි බොක්කි බිජු තැම්බෙන තරමට නැහැ. ඉතින් ඒක නොදැන ජීවත් වීම තමයි මේ සංවර්ධනය කියලා කියන්නේ. ඒක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒක තමයි සාමූහික ජීවිතය කියන්නේ කන් කාල කන්නෙම ජීවිතයක්. මේ සෙනගක් එක්ක ඉන්නවයි කියන එක. එහෙම නැත්නම් මේ ශිෂ්ට ලෝකයේ ශිෂ්ටාචාර වෙලා මේ තියෙන රෝමලන්දේසි නීතියට අනුව වැඩ කරනවයි කියන එක. මේ පෙරේත 70කට රජේ බාර දීලා උන් ගන්න තීන්දුව වලට අපි yes sir කියන එකට පන්දන් අල්ලලා රස්සාවල් ගන්න එකට උන් යෝජනා කරන මේ කුණුහරුප අධ්‍යාපන ක්‍රමය අපේ දරුවෝ පාවා දෙන එකට අපි හිතන්නේ ඒක නම් මහා ශිෂ්ට සම්පන්න වැඩක් කියලා. මාත් නිදහස් අධ්‍යාපනය කරලා තියෙන මිනිස්සෙක්. නමුත් මේ සාරිපුත්තු සාංශේ කියන කතාවත් එක්ක බලනකොට උන් මරණ මොහොත අමතක කරලා ජීවත් වෙන්න ඕන නිසා යෝ සූදු කෙලියයි, ස්ත්‍රී දූෂණයයි, මද්ද්‍රව්‍යයි, ඒ වගේම එක එක එක එක කඩප්පුලි වැඩ කරන්නේ ඒක අමතක කරන්නේ. ඒක සාමාන්‍යයෙන් ඉස්සර තිබුණේ පිරිමි යති. මේ නපුරු වැඩ ටික. දැන් ඒක කිසිම පංගුපීරුවක් නැතුව දැන් ගෑනු ඔක්කොම කරනවා. ඒ බලන්න ඕනේ නම් නිකන් සාමාන්‍ය බලන්න ඕනේ නම් කොම්පියුටර් කියලා ෆිලඩෙල්ෆියා කියලා ගහලා බලන්නකෝ. සියටල් කියලා ගහලා බලන්නකෝ. මෙක්සිකෝව නැත්තම් ඇමරිකාවේ තියෙන ප්‍රසිද්ධ නගර කිහිපයක් ඒ ඔක්කොම නගරවල නම් චිකාගෝ මම ওই ටිකක් කියන්නේ. ඉන්නෙම ගෑනු පිරිමි හෙළුවේ. හොඳටම බීලා. ගිලගෙන සාමාන්‍ය කුඩු ගහලා ඉන්නේ සොම්බි තමයි ඉන්නේ. කක්ක කරන්නේම පාරේ. චූ කරන්නේම පාරේ. ඉන්නෙම මේ කුඩාරංගාවේ. දැන් මේ දසල් මේ ලොස් ඇන්ජලිස් වලත් එහෙම තමයි මොකද විශාල ගින්නක් යනවා. ඔක්කොම පාරේ තමයි ජීවත් වෙන්නේ. එහෙම චු කරන කක්ක කරන කියලා වෙනම තැනක් වෙනම වෙලාවක් නැහැ. ඉන්නේ කුඩු ගහලා ඉස්සර සාමාන්‍ය කුඩු ග්‍රෑම් එකක් දෙකක් අල්ලපුවා හිරේ දානවා. දැන් නගරාධිපතිණිය කියලා තියෙනවා රටවල් වල නගරවල එහෙම කට්ටිය අල්ලන්න එපා. ඉනල්ලා ගෙනාපුවාම හිරේ තියාගෙන මුසට කණ්ඩ දෙන්නයි බොන්න දෙන්නයි බෑ. දැන් ග්‍රෑම් 10ක් විතර යනකම් අල්ලන්න එපා. ඒකදී පොලිසියයි ඒගොල්ලෝ ගැටුම්. ඒ කට්ටිය මේ කුඩු විකුණනයි කියන එක නිකන් සාමාන්‍ය බීඩි සුරුට්ටු විකුණනවා ගන්න ඇවිල්ලා තියෙනවා. අපි එතෙන්ට යන්න බැරුව තමයි මේ තාඨමන්නේ. අපි දිනුනෙච්ච දවසේ ශිෂ්ටාචාර වෙච්ච දවසේ දිනුනෙච්ච දවසේ අපිටත් ওই ටික තමයි වෙන්නේ. මොකද්ද කර්මයක් නිසා අපිට ඒක කරගන්න බැරි වෙලා ඉන්නවා. හොඳද නරකද කියලා ඕගොල්ලෝ තීන්දුව කරන්නේ. නමුත් මේ මරණය මෙහෙම වෙනවා. ඒක නිසා අද ඉඳලා මැරෙනකන් තියෙන වෙලාව අපි පොඩ්ඩක් කලමනාකරණය කරමු. කාල කල්පනාකරණය. ඒකට ක්‍රම තුනක් සර්වචනanse දේශනා කරලා තියෙනවා. මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. දැන් අපි අද ගත කරන මේ වැඩමුළුවේ වැඩෙන්නේ අදි සීල ශික්ෂාවකට. අපි ගෙවල් දොරවල් ඉන්නකොට පන්සිල් රකින්න. නමුත් අපි මෙහි ඇවිල්ලා අටසිල් සමාදන් වෙනවා. ගෙදර ඉන්නකොටත් වැරදිලා වගේ දවසට පැය දෙකක් භාවනා කරනවා. මේ නෑනේ. පැය 10ක් 12ක් සක්පන පරියන්ක වශයෙන් භාවනා කරනවා. එතකොට ඒක අදිශීල ශික්ෂා, අදි ප්‍රඥා, අදිචිත්ත ශික්ෂා වලට වැටෙනවා. ඒ අතින් බලනකොට නම් අපේ අම්මලාට තාත්තලාට මෙච්චර සැප තිබුණේ නෑ. මේ වගේ භාවනා මධ්‍යස්ථාන තිබුණෙත් නැහැ. මගේ ගුරුවරු හිටියෙත් නැහැ. මේ භාවනා කරන පුරුද්දක් උන්දලාට තිබුණෙත් හැබැයි උන්දලා හොඳ මිනිස්සු. අපිට වැඩිය බොහෝම හැදිච්ච මිනිස්සු. ඒත් අපිට තරම් මේ අනුග්‍රහයක් කරලා මේ ජීවිත සටා විනාශ කරගෙන අපිට මැරෙන වෙලාවේදී මෙච්චර තැවෙන්නේ නැති වෙන්න මැරෙන්න පුළුවන් ක්‍රමයක් මේ වගේ බණක් ඔය 50 වල ඉඳලා 50 50 දශකේ 60 දශකේ 70 දශකේ 80 දශකකවත් අහන්න ලැබුණේ නැහැ ලංකාවේ. මමත් ඇත්තට පටන් ගත්තේ 80 දශක විතර තමයි බණ අහන්න. ඒත් මේ වගේ බණවල් ඇහිලා නැහැ. ඒ මොකද කියන්නේ මේ මිනිස්සු ආස කරන බණ. ඒ කියන්නේ ඔයගොල්ලොම තමයි බණ කියන ස්වාමීන් වහන්සේලා නොමග අරින්නේ. නොමග අරලා ඉතින් මේ මේ විදිහට බණ කිව්වොත් මේ මේ විදිහට සලකනවායි කියලා පොඩි ගනුදෙනුවක් කියන්නේ. නමුත් මකන්න බෑනේ මේක ත්‍රිපිටකයේ තියෙන එකක්. ඉතින් ඒ නිසා මේ බණ අහන අපි වැඩමුළුවක ඉන්න අපි භාවනාවක එකට ජීවිත රටාව හදාගත්ත කාල කල්පනාන කරගත්ත අපිට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන එක ටිකක් අදාළ භාවයක් තියෙනවා. අපි ලෝකේ ඉන්න පිස්සු පිහට්ටෝ ගන්නට පිස්සු කෙල්ල නැහැනේ. පිස්සු කෙලියක් දැන් ඒක ටිකක් අඩුයිනේ. මම එහෙම හිතාන කතා කරන්නේ නෑ. බැරිද නැත්තම් කියන්නේ. ඒක වෙනම කතාවක්. මොකද මගේ ජීවිතේ එහෙම තමයි. බණ භාවනා කරන්න ඉස්සෙල්ලා කෙලින් දෙන පිස්සු සේරම කෙල්ලලා තියෙනවා. මට කාටවත් මේ සභාවේ කියන්නේ ඔබ වහන්සේ මේ පිස්සුව කෙල්ල නැහැ නේ කියලා කියන එකක් නැහැ. අය ඇතිමුත් හරි දක්ෂයි. මට ඒ ඇතිමුත් හරි දක්ෂතා තියෙනවා. මට ඒක හරි වාසියට හිටලා තියෙනවා. මොකද සාරිපුත්‍ර සාන්තිය කියන එක මට තේරෙනවා. හැබැයි එහෙම හිතලා එහෙම දෙයක නෙමෙයි මම පැවිදුනේ. මම පැවිදුනේ ඊට වැඩි සිල්ලර බිස්නස් එක කරලා. මත ඇවිල්ලා ඥානාරාම ස්වාමීන් දැක්කට පස්සේ මේ වගේ තැන් දැක්කට පස්සේ අනික ස්වාමීන් වහන්සේලා බණ අහනකොට මම අර පැවිදි නෝට තිබුණ අදහසක් තව හුඟක් සූක්ෂම තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එන්නේ එන්නේ එන්නේ මටත් ඊට වැඩිය මේ උතුම් પરමාර්ථයක් කිත්තු කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට මම ඕගොල්ලන්ට වඳිනවා. ඉතින් ඒගොල්ලෝ මගේ ඔයගොල්ලෝ මගේ සාක්ෂිකරුවෝ වෙලා ඉන්නවා. පාක්ෂික වෙලා තියෙනවා. මොකද ඕගොල්ලොත් කරනවා මම කරන වැඩේ. ඊටමට කියන්න ගැම්මක් තියෙනවා. ඉතින් අපි බැස්සොත් මේ සාරිපුත්‍ර සාංශේ මෙහෙම කියලා අපිට කරුණු 6කට අඩු කරලා දීලා තියෙනවා. අපිට මේ විදිහට අනුමුත් අඬවලා තමනුත් අඬාගෙන මැරෙන්න ඕනේ නැත්නම් කල යුත්තක් තියෙන එක තමයි ප්‍රතිපදාව කියන්නේ. මේක ටිකක් ශිෂ්ටාචාරයට විරුද්ධව යන්න ඉඩ තියෙනවා. ඕගොල්ලෝ ශිෂ්ටාචාරය පැත්තේ ඉන්නවනම් ගැටුමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ශිෂ්ටාචාර කියන්නේ කුණු හරපයක්. ඒක පිළිකාවක්. බුදුජානනාංශ කියන්නේ මේ වැඩේ කරන්න ශිෂ්ටාචාරයෙන් අයින් වෙලා කැලියට ඵලයන් කියලා. බුදුජානනාංශ කියන්නේ මේ වගේ වැඩ ඉගෙන ගන්න ඕන නම් ගහක් මුලට ඵලයන් කියලා. බුදුජානනාංශ දේශනා කරන්නේ සාරිපුත්‍ර සංඝසේ දේශනා කරන්නේ ගම නගරේ පැත්තකට දාලා මේ වගේ ශූන්‍යagaraක් ඇසුරු කරන්න කියලා. ඉතින් කැලේ ජීවත් වෙනවා කියන එක වනචර වැඩක් නේ. ශිෂ්ට වැඩක් නෙවෙයිනේ. ඉතින් මම අවුරුදු 36ක් ශිෂ්ටාචාරයේ වනචර වෙලා තියෙනවා. පැවිදි වුණාට පස්සේ අවුරුදු 36ක් වනචර වෙලා තියෙනවා. 72යි මචන් හෙට වෙනකොට 73ක් වෙනවා මට. නිසා මට බෙදා හදා ගන්න දෙයක් තියෙනවා කියලා මම හිතනවා. ඒකට සාරිපුත්‍ර සාංශයට নমස්කාර වේවා. උන්වහන්සේ සඳහන් කළා කියනවා මෙන්න පුතේ වැඩක් කරනවා නම් හදවත් කන් යොමල අහපල්ලා. එහෙම නැත්නම් ජීවන රටාව වෙනස් කරගන්නවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මුණ දිහා බලන්න කියලා තැගේ තොපි හැඳි ගෑවිලා පෙන දාලා මැරලා යනවා. තප්ප අනුතප්ප තමයි. අය එදාට නිකන් චර්චුරු ගාන අනන්න යන්න එපා දැම්ම වඩපල්ලා. මං බණ බණ කියලා ඉවරනට පස්සේ අඬපල්ලා. වෙන්නේ මොකද රැයට නිින්ද යන්නේ නැති එක එනවා පොඩ්ඩක්. මේ වැව්වට පස්සේ මේ යමක් කමක් ලංකා කරගත්ත කෙනෙක් ඉන්නවා නම් උන්දර දිනවා කියලා වුණා කියලා. ඒ මොනවාක්වත් නැතුව නිකන් සාමාන්‍ය ඡාම් ජීවිතයක් ගත කරන බොහොම ලාවට ඇති කියන්න දන්නා වූ ඉනෆ් කියන්න දන්නා වූ අරපිටමැසුන් ජීවිතයක් ගත කරපු එකකට නම් පේනවානේ අපේ පැත්තේ බුදු ආමතුරු ඉන්නවා. අපේ පැත්තේ සාරිපුත්‍ර සාංශි ඉන්නවා. ඒක නිසා මේ බණ කියවෙන එක අපිට හොඳයි කියලා. ඉතින් එවැනි සම්දිස්ථානයක ගෙනල්ලා අපිට මේක ක්‍රියාවත් කරන්න එහෙම නැත්නම් ජීවිතයට සම්බන්ධ කරගන්න එතන ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න අස්පනා අපිට බලන්න බුදුසසුන සාහිත්‍ය සංසය සඳහන් කරන්නේ පළවෙනි එක මේ කරුණු හයෙන් කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමතා අනුයුක්තෝ මේ වැඩ බහුලකම মালටි ටාස්කින් ගොඩාක් කර්මාන්ත ඔළුවේ දාගෙන මැරෙන්නවත් වෙලාවක් නැහැ. ඒ පොඩ පස්සට දාන ওই කිව්වට මැරෙන්න ගන්න යප්පා. තව අවුරුද්දක් යනකම්වත් මේ ගෙලිගේ කුලිය මේ ගත්ත ගේ ණයට තමයි aran තියෙන්නේ. ඒකේ ප්‍රීමියම් එක ගෙවා ගන්න පුළුවන් වෙයි. සමහර අවුරුදු 10 15 ගෙවන්න තියෙනවා කාර් එකටයි වාහනයටයි දරුවන්ගේ අධ්‍යාපන ගත්ත ණයයි. ඉමුන් ඇඳියයිලා මැරලා ගියාම. ඉතුරු හොන්ට ඒ කියවන්න වෙනවා. නැත්නම් බැංකුව සල්ලි ටිකක් ගන්නවා, ගේට් සින්න කර ගන්නවා, ඉදම් වස්තු සින්න කර ගන්නවා. ඉතින් අපි පස්තර දාන්න ගියාට අපිට දෙන chance එක තමයි අපිට තියෙන අනුස් අවස්ථාව තමයි අද ඉඳලා මැරෙනකන් මේ ජීවන රටාව විනාශ කරගන්න මේ තරම්ම පෙරේතව කණ්ඩ එපා. මොනවද කනවා කියන්නේ? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. අපි ගෙදරක කොච්චර දේවල් තියනවද බලන්න රූප වාහිනී ඔය ඩිවයිස් ඇඩික්ෂන් කියලා කියන්නේ මේ දේවල් බලන්න තියෙන ආශාව මොන සාමාන්‍ය ජීවිතේ අපිට ඔළුවට එන ඩෝපමයින් හෝමෝන් එක ඩෝස් එක මදි. එහෙම නිකන් වෙනකොට පාළු වෙනකොට කම්මැලි වෙනකොට ටීවී එක දා ගන්නවා. එහෙනම් ටෙලිවිෂන් එක බලනවා. ටැබ් එකක් බලනවා. එහෙනම් සෙල්ෆෝන් එක බලනවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නකොට අර පුදුම විදිහට අපි අර මනෝලෝකෙට ගෙනියනවා. ඒකට හරි ආශයි. ඔයගොල්ලෝගේ પરම්පරාවට වැඩි ඕගොල්ලෝගේ પરම්පරාවේ දෙවෙනි પરම්පරාව ආසයි. ඔයගොල්ලෝ දරුවෝ එක ජීවත් වෙන රෙඩිය දරුවන්ට ෆෝන් එකක් කරන් දෙන එක තමයි කරන්නේ. ඌ ඒක දිහා බලාගෙන ඉන්නවා අපිට වැඩි වුන් දන්නවා. ඉතින් දරුවෝ බේරගන්න දරුවන්ට ටැබ්බයක් කරන් දීපු දෙමාපියෝ පස්සේ දැනන් තියෙනවා මුන් බලන්නේ කඩප්පුලි දේවල් කියලා. දීපපියෝ දන්නේ නැති දේවල් බලන්න කියලා වැඩ යන වැඩට යන වෙලාවේ ඒක දාලා කබඩ් එකට දාලා වහලා ගිහිල්ලා. එක්කෝම කබඩ් එක කඩනවා. නැත්තර අම්මට තිත්තකුණු වරෙ බැලහන තෝ මගේ අම්මද යකෝ. අර මට අරක දීපම් මට. ඉන් දරුවෝ අවදෙනවා අපි මේ හම්බොත් කරලා දරුවොත් හම්බ වෙලා දරුවන්ට අර ඩිවයිස් ගෙනත් දීලා දැන් අර කතා කරන වචන වලට මැරෙන්න ඉස්සෙල්ලා අනුතප්ප වෙනවා. මැරලා අනුතප්ප වෙන එක නයි ඉතින් ඉවරනවා. ඊට පස්සේ ආයේ මනුස්ස ආත්මය ලැබෙන එකකුත් නැහැ කෝ ගැරන්ඩියක් වෙයි නැත්නම් කැරපොත් එක් වෙයි නැත්නම් පත්තයෙක් වෙයි නැත්නම් කක්කොට්ටෙක් වෙයි. එතකොට බණ ඇහිල්ලකුත් නැහැ ඔය කරදරයක් නැහැ නේ අප්පා. ඔය තියෙන එක මරණ කාල ජීවත් වෙන එකද තියෙන්නේ. මේ සතියෙන් ඉන්න ගියාමනේ මල වාතේ. ඒ තමන්ගේ කැත පේනවනේ කණ්ණාඩිය වගේ. අනිත් මේ සාරිපුත්‍ර සංසය තෝරන්නේ නැති දේවල් කියනවනේ. මේ තියෙන දේ කාලා බුදියාගෙන ඉන්න දෙන්නේ නැහැ. මොනවද මේ කියන්නේ කියලා. ඉතින් අපි ළඟ තියෙන මොකද්ද පොඩි කැමැත්තක් ඒ වගේ අහගන්න. ඉතින් ඒ නිසා අපි කොච්චරක් කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමතා අනුයුක්තෝ. අපිට මෙතන වැඩමුළුව දිගට කරන්න බැරි මොකද ගෙදර ගිහලා කරන්න ගොඩාක් වැඩ තියෙනවා. මෙතන ඉන්නකොටත් අපි යම් විදිහකට පරිහාංශයක් ගැව්වා නම් අපි යම් විදිහට සක්මණට ගියා නම් ඒ වෙලාවේ ගොඩාක් කල්පනා කරනවා කරන්න තියෙන වැඩ. කරන්න තියෙන යුතුයකම්. ඔය ස්වාමීන් වහන්සේ බණ කිව්වට ඉව අපි කරන්න එපායි අපා. ඉතින් ඒ නිසා මේ අරමුණේ හිත හිටිනාට වැඩිය අර කම්මාරාමතාවේ නිසා හිත අතීතයට අදිනවා අනාගතයට අදිනවා අරය කෙරේ යනවා මෙහා කෙරේ යනවා ඉතින් කියනවා භාවනා නම් කරනවා තමයි ඒ වුණාට පිස්සු නැති වඳුරක් වගේ තමයි හිත හරියට කඩාපයි. හරියට දුවනවා. ඒ මොකද එව්ව කල්පනා කරන එකෙන් ලැබෙන ජොලිය අර භාවනා අරමුණේ ඉන්නවා තරම් නැහැ. භාවනා අරමුණේ ඉන්න බැරි කමක් නැහැ එහෙම පිළිසක් මේ පරිශදේ ඉන්නේ අද. භාවනාරමනේ ඉන්න පුළුවන්. පැදුරටත් නොකිය මේ හිත යන හැටි බලන්නකෝ নানা ආකාර කර්මාන්ත වලට নানা ආකාර යුතුයකම් වලට নানা ආකාර අතීත අනාගත දේවල් වලට নানা ආකාර මෙතන ඉන්නකොට වෙන තැනක් ගැන මෙතන ඉන්නකොට වෙන කෙනෙක් ගැන කල්පනා කරනවා. ඉතින් අපි හිතන එක අපේ පරම යුතුයකම කියලා. මෙන්න මේ කල්පනාර තමයි ශිෂ්ටාචාරය කියලා මම නරඹලා තියෙනවා. හොඳට හැදිච්ච මනුස්සයාට එහෙම ලේසියෙන් බේරෙන්න බෑ. ඒ තරම් වැඩ කොටකට ඇඟිලි ගහලා තියෙන්නේ. නමුත් අපි අරගත්තොත් ආදිවාසීන් ඔය ඒ වෙලාවට කැලියට ගියා අලයක් අරගත්ත කෑවා. දඩේමක් දඩමසක් හදාගත්තා. හිටියා. ඕ ඒ මිනිසුන්ට ওই තට්ටු හති යටි ගෙවල් හදන්න තියෙන උමනාවක්වත් ශිෂ්ටාචාරයක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නවක මොනක්වත් නැහැ. අපි කියනවා මේ මිනිස්සු මේ ආදිවාසීන් කියලා කියනවා. දැන් නම් ඉතින් ඒ ආදිවාසීනොත් ගොඩක් අපේ මන්ටොප්ට ඇවිල්ලා තියෙනවා. අපි දෙතුන් සැරයක් ගියා දඹානේ. ගිහලා ළමයි 200කට විතර වැඩමුළු කරා. මම දැන් පුද්ගලිකව අඳුරනවා ලොක්කා. ඕ මේ වන්නේ ලැත්තෝ අඳුරන අමාරුයි. දරුවෝ මේ වගේම තමයි අඳින්නේ යන්නේ ඉන්නේ ගන්න බොන්නේ ස්කූටර් වලින් තමයි එන්නේ, මෝටර් බයිසිකල් වලින් තමයි එන්නේ. ඉස්කෝලේ යන්නේ මේ වගේමයි. ත්‍රී වීලර් පදින අම්මලා. ඉතින් හරි අමාරුයි මේ. මුන් ඒ වගේද කියලා කියන්නේ. වචන 40ක් තියෙනවා. ඒ වචන 40 බෝඩ් එක දාලා තියෙනවා. ඒ වචන කතා කරුවොත් වැඩි භාෂාවක්. අපි කිලේ වචන 40 අල්ලගත්තම අපිටත් හොඳට කතා කරතයි. ඕනේ නෑ. ඊට පස්සේ ගත්තොත් එහෙම රිලව් වඳුරෝ සත්තු සර්පයෝ උන්ට කිසිම තැනක මේ කම්මාරාමතාවය කියන එක නැහැ. උන්ට කර්මාන්ත තියෙන්නේ බුද්ධිය ගන්න තරක් හදා ගන්න ඕනේ. කුරුල්ලෙක් නම් කැද්දල්ලක් හදා ගන්න ඕනේ. ඒ වෙලාවට කණ්ඩ හදනවා. දැන් අපි කියන කම්මාරාමතාවය නිසා අපි හම්බ කරපු දේවල් ගොඩ ගන්නවා. ගොඩ ගහගෙන ඒක තමයි පරිපාලනය කරගෙන පොහොසත් දුප්පත්කම් උගත් උගත්කම් අපි හදාගෙන ජීවත් වෙනවා. ඉතින් මේක දිහා බලලා මේකේ ඔය කියන සාධාරණ යුක්ති ඉෂ්ට වෙච්ච කට්ටියට මරණදී තැවීමක් නැද්ද? එහෙම නැත්නම් මේ දේවල් මේට වැඩිය ධාර්මිකව ගත කරනවා කියන්නේ සම්මා ආජීවය කියලා. යහපත් දිවි පැවැත්ම. අන්නේ දිවි පැවැත්මට අපිට දැන් හැඩ ගැහෙන්න බැරිද? උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ අම්මල තාත්තලට වැඩිය අත්තම්මල මුත්තම්මලට වැඩිය කිත්තම්මල කිරිකිත්තම්මලට වැඩිය අපි ගොඩාක් කාබාසිනියක් කරන ජනතාවේ ඉන්නේ. ඒ නිසා වයසක කට්ටිය දන්නවා අපේ අම්මල තාත්තලා ජීවත් වෙච්ච හැටි. ඒගොල්ලෝ දන්නවා අත්තම්මල මුත්තම්මල ජීවත් වෙච්ච හැටි. මේ මිනිස්සු ඔය ඔය මහා ලොකු දේවල් කරපු නැති නිසා අපි වගේ ජනතාවක් බිහි කරා. දැන් අපි කරන බිහි කරන ජනතාව ඊට වැඩිය පෙරේත ජනතාවක්. අපි හිතන්නකෝ මේ බණ භාවනා කරලා කොහොම කොහොම හරි කරලා හරි කරගෙන ලැබෙනාති manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබුණයි කියලා කිතාම කලාතුරකින් වෙන වැඩක්. යන්නේම අපායට කරන්නේ. කොච්චර අපි මේ දෙල්ලන් දාගෙන හිටියත්. ඉපදුනත් ඉපදෙන්නේ අපේ මිනිබිරියගේ බඩේ. උන්ට දැනටමත් බය ලැජ්ජාව නැහැනේ. එතකොට අපිට හම්බෙන්නේ ලෝකේ කොහොම හිටියද කියලා හිතන්නකෝ බලන්න පින් කරලා ඉපදුනොත් මිනිස්සෙක් වෙලා. ඔය වෙන තිරිසනෙක් කරි නිරිසතෙක් කරි අකෙප්පෙයිතෙක් වුණොත් නම් ඉතින් අදාළ නැහැ නේද? ඒකට ඉතින් සතියක් නැහැ, දන්නේත් නැහැ ඕන මගුලක් වෙන්න පුළුවන්. නමුත් ඔය පින්කම් කරන නිසා වැරදිලාවත් මිනිස්සෙක් වෙලා ඉපදුනොත්, පුබ්බේ නිවාසොන සති ඥානෙ ලැබුණොත් උත්කෘෂ්ඨතාවයට තේරෙවි එදත් බැරි වුණා නම් දැන් මේ ආත්මෙදී නම් කරන්නම හම්බ වෙන්නේ නැහැ. මොකද ලප්තැනම ලොප් වෙලා තියෙන්නේ බයලජ්ජා දෙක ඇත්තෙම නැහැ. අද දිනුනේ ලයින් ඕගොල්ලන්ගේ දරුවෝ ගැන හිතන්නකෝ. අද දිනුනතෙන් නගරයක් ගැන හිතන්නකෝ. අද ජීවන තියෙන රටක් ගැන හිතන්නකෝ. නැත්තම් සියටල් කියලා ගහලා බලන්නකෝ. නැත්නම් ෆිලඩෙල්ෆියා කියලා බලන්නකෝ මැක්සිම චිකාගෝ කියලා ගහලා බලන්නකෝ මේ මිනිස්සු ගත කරන ජීවිතේ අපි අද ඉන්නේ මේ தত্ত্বය දිව්‍ය ලෝක தত্ত্বයක් ඒක අපි සත්‍යපාසලේ උගන්වන්නේ මම දැන් මෙතන තමයි උතුම්ම මොහොත ක්ෂණ සම්පත්‍ය කියලා එකට කියන්නේ අපි හිතනවා නෑ මේ භාවනා කළ මෙටිලු හොඳ තැනකට යයි කියලා. එහෙනම් ඉතින් ඔය මේ කියන ලනෝ තමයි කාලා තියෙන්නේ. කියනකොට මේ පරියන්කේක වාඩි වෙලා හිත හදාගන්න බැරි නම් මේක තමයි උතුම්ම මොහොත. මම දැන් මෙතන. එහෙනම් මම භාවනා කරලා ධ්‍යානයක් ලබන්න ඕනේ. මම භාවනා කරලා විපස්සනා ඥාන ලබන්න ඕනේ. මම භාවනා කරලා මාර්ගඵල ලබන්න ඕනේ කියලා තටමන කිසිම කෙනෙකුට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකත් අර කාම ආසාව වගේම ආසාවක්. ඉතින් ඒකට පුංචි කතන්දරයක් අද කමඨාන් සුද්ධ කිරීමට සම්බන්ධයෙන් මම මතක් කරන්නම් ධර්ම දේශනාවේ කැලක් විදියට සර්වචනාංශී පූර්වාරාමයේ ඉන්න වෙලාවක සර්වචනගේ පස්චිම බුද්ධ ශාසනය ගත කෙරුවේ සවැත්නුවරමයි අවුරුදු 20ක් ගත කෙරුවේ ජේතවනාරාමේ අවුරුදු 5ක් ගතගිරේ පූර්වාරාමේ. ජේතවනාරාමේට පෙර දිගින් තමයි ඒක තියෙන්නේ. දැන් උනත් ගියොත් නම් දකින්න පුළුවන්. හරියටම තැනද කියන්න දන්නේ නැහැ. ඒතරක් පොඩි පන්සලකුත් හදලා තියෙනවා. ඒක විසාකාව හදපු තැන. දැන් බිම ලකුණක්වත් පේන්නේ නැහැ. එතන බුදුදයන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ හැන්දෑවක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුදයන් වහන්සේ ළඟට වැඩම කළා. කියනවා ස්වාමීන් වහන්සේ මට මතකයි ඔබ වහන්සේ කිඹුල්ලත්පුරයේ නික්‍රෝදාරාමේ ඉන්න වෙලාව කිව්වා මම ගත කරන ජීවිතේ පුළුවන් තරම් ශුන්්‍යත විහරණයෙන් ගත කරන්න කියලා. මට ඒක ඇහුණා හරිද ස්වාමීන් වහන්සේ? මොකද්ද ශුන්්‍යත විහරණය කියන්නේ? මම ඒක තේරුම් ගත්තා හරිද කියලා. ඒකට බුදුරජාණන් සඳහන් කළ තියෙනවා මම එදා උඹට කිව්වා ඒක ඇත්ත. තේරුම් ගත්තත් හරි. කීපකත් ඇත්ත මම අදත් ඉන්නේ ශුන්්‍යත විහරණයෙන් කියලා. අද දැනුත් ඉන්නේ ශුන්්‍යත විහරණයෙන් කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් වැඳලා සරුවචනසිංහන් අහනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්න මොකද්ද මේ ශුන්්‍යත විහරණය කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් සඳහන් කළා කියනවා ආනන්ද දැන් අපි ඉන්නේ පූර්වාරාමෙනේ. ඒක නිසා ගංගේවල් වල මිනිසුන්ලා තියෙන මේ ඥාන පිරිමින්ගේ තියෙන සමිති සමාගම් අපිට අදාළ නැහැනේ. රත්තරන් මිනිමුතු අපිට අදාළ නැහැනේ. හරක බලා ගන්නවා, අර අශ්වය බලා ගන්නවා, අලි බලා ගන්නවා. ඒ අදාළ නැහැනේ අපිට. ඉතින් ඒ නිසා අපි එවැනි ලෝක ප්‍රශ්න වලින් දැන් ශූන්‍යයි. හැබැයි අපි මේ ඉන්න පූර්වාරාමේ අපි හිතෙන් තරම් සපහසු ගන්නෑ නේ. දරුවචනාංශිට ඒක නිකම් මේ රමේසු රමේසු ඔබ මාලිගා තුන නෙවෙයිනේ. යසෝදරාවත් නැහනේ ඇවිල්ලා උදව් කරන්න. රාජකන්‍යාවත් නැහනේ. දැන් ගත කරනවා. ආනන්දහාමුදුරන්වත් ජී කාලේ හිටපු සැප පැවිදි දාත උනාට හම්බෙන්නේ නැහැ. දැන් තව පූර්වාරාමේ ඉන්නවා. ඒත් ඒක ටිකක් කරදර තමයි. හැබැයි පූර්වාරාමයට මනාවේ පහල කරගත්තොත් ගම් දනව් වල තියෙන ආතති අසහන ඒ කුණු කන්දල් අපේ හිතේ නැහැ. නමුත් නොකිය කියවෙන දෙයක් තියෙනවා. ඒ වෙනකොටත් පූර්වාරාමේ ආපෝ ඇත්ත ඇති පූර්වාරාමේ හොඳ නැහැ කියලා හිතෙන. පූර්වාරාමේ සැපමදී කියලා හිතෙනවා. ඉතින් ඒක නා ඉතින් ආය කල්පනා කරන්නේ ගන්ධනව් තමයි. ජයන පිරිමිගේ කතා හොයනවා, රත්තරන් මිනිමුතු හොයනවා, ආහාර කබාන ගැන කතා කර කර ඉන්නවා. එයා අර කයෙන් හිටියට ආරාමේ අපි නිසන් වනේ කියලා හිතින් ඉන්නේ අරකේ තමයි. එතකොට යාට ඒ ශූන්‍යතා විහරණයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ඉන්න ටික අනුමත කරනවා නම් අනුගමනය කරනවා නම් මේක හොඳයි. වටිනා දෙයක් මේක. අඩු ගන්න බැරෙන්නේ ඉස්සෙල්ලා එක දවසක්වත් අපි මේ සිල්වන්තයන් අතර සිල්වන්තව ගත කරයි කියන සතුට තියෙනවා නම් යාට ඒ හැම චිත්තක්ෂණයකම ග්‍රාම සංඥාව නැතිලා යනවා. මොකද එයා අරණ්‍ය සංඥාවේ සුවසේ ගත කරන නිසා. ඒ අරණ්‍ය සැප නිසා නෙවෙයි. මේක තමයි ශුන්්‍යත විහරණය කියන්නේ. ඉතින් ආනන්ද අපි යම් විදිහකට මේ පූර්වාරාමයේ තියෙන ටික සාටි කරගෙන ජීවත් වෙනකොට කෙනෙකුට තිබුණොත් මේක විශාල අක්කර ප්‍රදේශයක් පැතිරලා තියෙනවා මේ ඔක්කොම හිත හිතයි ඉඳ අමාරුයි ඒ නිසා මට පුළුවන් ද බලුවොත් මේ ශරීරයට විතරක් හිත සීමා කරගෙන වට පටවි ධාතුට විතරක් හිත සීමා කරගෙන ඉඳ ඒක තමයි මේ අරණ්‍ය වාසයේ තියෙන උත්කෘෂ්ඨ ඵලය දැන් ආරණ්‍යයට ඇවිල්ලා නිකන් කැපකාරකම් කර කර ඉන්නව නෙවෙයි. උදේ දාන දිලා හැන්දෑවට යනව නෙවෙයි. මල් පූජා කරලා යනව නෙවෙයි. මේක ඉඳලා මේක වරක සක්මන් කරනවා වරක පරියන්කේ ගහනවා. ආන්නේ මේ ඉන්නකොට එයා සක්මන් කරනකොට එයාට මේ කකුලේ ගල් ඇනෙනවා තේරෙනවා. විදුබට බර වැටෙනවා තේරෙනවා. පොළවේ කකුල තියෙනකොට සීතල තේරෙනවා. ප්‍රශ්නේ නම් ප්‍රශ්නේ තියෙන. ඉතින් පේනවා මල වාතය අර ගෙදර ඉන්නකොට වගේ මේ දාගෙන සවතු දාගෙන ඉන්නේ නැහනේ. ගල් යන්නේනවා උණුසුම සිසිලත හැබැයි මේ නිසා එයාට ග්‍රාම සංඥාවත් අර අරණ්‍ය සංඥාවත් දෙකම නැතිලා යනවා. දැන් තියෙන්නේ කකුලේ ගල් යන්නේ සංඥාව විතරයි. නැත්තම් කකුලේ වැලි පෑගෙන සංඥාව. නැත්තම් කකුලේ තනකොළ පෑගෙන සංඥාව. නැත්තම් බොරළු පෑගෙන සංඥාව. ඉතින් එයා ඒ කල් පෑගෙනකොට, වැලි පෑගෙනකොට, තංකොළ පෑගෙනකොට අතන මෙතන හිතනකොට ඒක කම්මැලි වුණොත්, නීරස වුණොත් හිත යන්නේ ග්‍රාම සංඥාවටයි අනන්‍ය සංඥාවටයි. ඔත් ඒ අනුව අර ගල්ලණීමේ දරතය පරිලාහය සැපක් කරගත්තොත් මේ කකුලේ ගල් ඇනෙන නිසා මම හොඳටම දන්නවා මම සක්මන් කරනවා කියලා. මම දන්නවා ඒකට හිත ගියා නම් ඒකට මනාප වෙන්න බැරි බව හැබෑව. නමුත් මේ භාවනා කුසලයේ සිද්ධ වෙන්නේ කියලා දන්නවනම් ඒ නිසා එයාට ඒ චිත්තක්ෂණේ ග්‍රාම සංඥාව කියනෝ ගෑනුමිනියන්ගේ කතාවල් රත්තරන් මිනිමුතු කතාවල් හරක බාන කතාවල් අමින් වෙලා යනවා. අරන්නේ පැතිරෙන කතාවක් නැහැ. එතකොට එයාට මේ පතරි ධාතුව දැනෙන එක බුදු කෙනෙක් ලෝකේ පහළ වීමේ ප්‍රධානම පණිවිඩය මට දැන් දැනෙන්නේ පොළවේ ගලක් කැනෙනකොට. ශක්මනේ මේ වම කියලා දන්නකොට මේ විලුඹ කියලා දන්නකොට මේ ඇඟිලි කියලා දන්නකොට ඉතින් ඒක අබිරමණයකට වෙයි කියලා හිතන්නකෝ ඒ කියන්නේ අද කමඨාන් සුද්ධ කරනකොට මම හිතන්නේ තිබුණු ගානේ භාගයක විතර වගේ ඉස්සලා පටන් ගත්තෙම සක්මන් භාවනාවේ සෑහෙන විස්තරයක් දීලා තිබුණා. ඒක ඒගොල්ලන්ට තාම තීන්දුව කරගන්න බෑ. දැන් මේ භාවනාව වැඩෙනවද නැද්ද? මේ කකුල රිදෙන්න බෑනේ. හරිනම් අපි යන පාරේ මල් පියවිලි පෑදිලා වටේට වටතිර දාලා බිමට පාවඩ එලලා උඩට මුතු කිඩි බැඳලා තියෙන්න එපායි අපි අප සෙල්ලමක් මේ භාවනා කරනවා කියන කණේ පිස්සුද මේ බල්ලොත් කැත කරලා පාර. ගලුත් ඇනිනවා. ඒක ලියන්නේ නැද්දකින් කියලා නොකිය තමයි. තහගෙන ඉන්න එකනට තේරෙනවා මේ මනස ඇවිල්ලා තියෙනවා. රාම සංඥා ඉක්මවලා තියෙනවා. අරඤ්‍ය සංඥා ඉක්මවලා තියෙනවා. <clears throat> දැන් පටවි සංඥා ඇවිල්ලා තියෙනවා. නමුත් එයා ඒක දකින්නේ මට මේ වචනේ පාවිච්චි කරන දෙන පදුට්ඨ මනසෙන්. ප්‍රසන්න මනසෙන් නෙවෙයි. ඉතින් මේ පදුට්ඨ මනසෙන් දැක්කනම් ප්‍රධාන මනසෙන් දැක්කේ නැත්තම් ඒක එයාගේ දෝෂයක් නෙවෙයි උගන්නන ගුරුවරයාගේ දෝෂේ. ඒක තමයි බුරුමේ පඬිස්සවාංශය අපිට ගියාට පස්සේ බුරුමේදී ඉගැන්වුවේ. මේ භාවනාව හරියාගෙන එනකොට දැනෙන මේ චුට්ටි වේදනාව. මේ දරත පරිලාහ ඒකවත් දරා ගන්න බැරුව ආයෙ හිත නීවරණ වලට යනවා ආයෙ අනඤ්‍ය සංඥාවට යනවා ආයෙ කාම සංඥාවට යනවා ගිහිල්ල වෙලා අර ඉන්නේ නැහැ මේ මේ තියෙන එක දරා ගන්න බෑ කියලා එක්කෙනෙක් කියන්න උත්සාහ කරා බරපතල වේදනාවක් තිබුණා මම මේ වේදනාව තියෙද්දි <clears throat> අරමුණට හිත දැම්මට පස්සේ අර තිබුණ වේදනාවට මොකද්ද උනේ කියලා බලනකොට වේදනාව ලාවට දැනෙනවා හැබැයි ඒ දැනුනේ බලපු නිසාද කියලා මට හිතුණා කියලා නැත්තම් වේදනාවක් නැහැ. ඕන වෙලාවක වේදනාවක් තියෙනවා. බැලුවොත් පේනවා. ඕන වෙලාවක සද්ද ඇහෙනවා. ඇහුවොත් ඇහෙනවා. ඕන වෙලාවක හිතේ හිතවිලි තියෙනවා. ඒ කියන්නේ කල්පනා කරොත් හිතවිලිද කියන ඕන වෙලාවක සතියක් තියෙනවා. ඕන වෙලාවක මූල කර්මස්ථානයක් තියෙනවා. ඉතින් අන්න ඒකෙදි මේ සාර්ථකව භවනා කරන එක්කන බණ දන්න එක්කන සම්මාදිච්චේ තියෙන එක්කන හරි සූදානම් ශරීරයෙන් අනේකන ඒ දැනෙන දේවල් වල <clears throat> චෝදනා පක්ෂය අයින් කරලා සතුටු මනසෙන් ප්‍රසන්න මනසෙන් මේක ලියන්න පටන් ගත්තොත් ගුරුවරයාට පුතුම සතුටක් එන්න පටන් ගන්නවා මේ තරම් බිල්ඩින් හදලා මේ තරම් බණ කියලා දැන් 360 ගානක ක්‍රිකට් කරලා තියෙනවා මොකද්ද වෙලා තියෙනවා අපේ මානසිකත්වයේ මොකද්ද වෙලා තියෙනවා අපේ රචන ශිල්පයේ අපේ චරණේ විතරක් නෙවෙයි රචනයත් වෙනස් වෙලා තියෙනවා ඒක ඔය ඕස්ට්‍රේලියාවේ කරපු රිට්‍රීට් ඔක්කොම අහගෙන ඉඳලා තියෙනවා ලංකාවේ කට්ටිය. කියනවා ස්වාංශ ඔබ වහන්සේ පිටරට ගියාට කමක් නැහැ. ඒගොල්ලෝ ඔබ වහන්සේ ගියාම භාවනා කරන්නේ අවුරුද්දකට එක සුමානයයි. හැබැයි ඊගා අවුරුද්ද යනකොටත් ඒගොල්ලෝ ඒක නඩත්තු කරලා හරියටම ඔබ වහන්සේට කියන්න ඕන දේ කියනවා. ඔබ වහන්සේ උත්තර දුන්නාට පස්සේ අපි මෙහි ඉඳලා සතුටු වෙනවා. ඒගොල්ලෝ එහෙම කෙරුවට ඇත්තටම අපිට සතුටු වෙන්නේ කියලා හිතුණයි කියලා එක්කෙනෙක් මට කියනවා. ඒගොල්ල පැහැදිලිව සඳහන් කරනවා භාවනා ඇවිදිනකොට මේ මෙමරි දෙනවා අතට මේක වෙනවා ඒ නිසා මම සක්මන් කරන බව දන්නවා මම දන්නවා මේක වම නෙවෙයි දකුණ කියලා මම දන්නවා මේක දකුණ නෙවෙයි වම කියලා මම දන්නවා මේ කන්දක් කියලා මම දන්නවා පල්ලමක් කියලා මේ ටික දන්නවනම් ඒක නිවන නෙවෙයි ඒක සාපේක්ෂ ශූන්‍යතාවයක් මොකෙන්ද ග්‍රාම සංඥාව නිසා ඉඳ තියෙන ධර්තපරිලාපෙන් ශූන්‍යයි අරඤ්‍ය සංඥාවෙන් ඉඳ තියෙන ධර්තපරිලාපෙන් ශූන්‍යයි අපේ හිතට තේජෝ පාඨවි ආපෝ ධාතු වලින් එන දින සංඥාවලින් ශූන්‍යයි තියනවා නම් තියෙන පාඨවි සංඥාව. ඒක හරියට ලියන්න පුළුවන් නම් ඒක හරියට වාර්තා කරන්න පුළුවන් නම් උඩ ඉන්න දෙවියෝ සතුට වෙනවා බ්‍රහ්මයෝ සතුට වෙනවා අපි අපි අපි මේ ශාසනය කරන පිරිසක් බාටපත් වෙනවා අද දැන් මෙතන. ඒක බැරි දෙයක් නෙවෙයිනේ මම මේ කියන්නේ. ඒ වෙනුවට මේ කම්මාරාමතාවය කල්පනා කරලා gedara ඉන්න මට අරක් කරන්න තිබුණා මේක කරන්න තිබුණා කියන මේ නීවරණ වලට හිත යන්නේ නැතුව නම් නෙවෙයි. ඔය ලියන්නත් එපා, කතා කරන්නත් එපා, අනුන්ගේ හිත දූෂ්‍ය කරන්නත් එපා. මේ ඔක්කොම කරදර මැද සතියක් තිබුණා, කකුලේ ගලුත් ඇනුණා, මට දෙවිලිත් ආවා, මට පරිලාහත් ආවා, හරි සන්තෝෂයි. මොකද මම දන්නවා මගේ හිත ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි. අරඤ්‍ය සංඥාවෙන් ශූන්‍යයි. කය අනිකුත් ධාතු වලින් ශූන්‍යයි. දැන් තියෙනවා. ඒ තියෙන එක කොඩහනවා. ඒ තියෙන එක දරතයක්, දෙවිල්ලක්, පරිලාහයක්, තැවිල්ලක්. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඕකටනේ. ධර්මී කියන්නේ ඕකටනේ. සංඝයා කියන්නේ ඕකටනේ. හිත මේකට ගියා නම් සීල කියන්නේ ඕකටනේ. ඉතින් සත්‍ය තියෙනවානේ. මෙන්න මේ පණිවිඩය දැන් ටික ටික ටික ටික යන්න පටන් ගන්න තියෙනවා. ওই පණවිඩිය ගෑනුන්ට මිනිහන්ට නාකයන්ට නාකිච්චන්ට අමාරුණාට මේ හතරේ පන්ති ළමයිකට කියපු ගමන් සතිපාසලේ ටක් ගන්නකොට කියනවා. මොකද මේගොල්ලන්ට පවුල් කරදර නැහැ. ඒගොල්ලන්ට අනම්මනල් වැඩි මහල් වෙලා රස්සාවල් හොයාගෙන අයියා වෙන්න අක්කා වෙන්න මුතුනා වෙන්න පඬිත වෙන්න කතාවක් නැහැ නේ. ඌ කියපු ගමන් ටක් ගාලා කියනවානේ. මට පුළුවන් මම දන්නවනේ මට මම දන්නවනේ මේ කකුල රිදෙන නිසා මම දන්නවා සතිය තියෙනවා කියලා. වර්තමානයේ තියෙන. දැන් තියෙන. මට තියෙන. හිරගෙදෙට්ට ගිහිල්ලා මරණදඬුවම වෙච්ච හිරකාරින්ට කරනකොට කියනවා කඳුළු ආව ස්වාමීන් වහන්සේ මේ හිරගෙදර ඇවිල්ලා අපි මේ තාත්තමරලා හිරේ මේ නඩු කියලා නඩුවෙන් පැරදිලා දැන් මරණ ලයිස්ට්ේ ඉන්නේ ඒත් මට සතිය පිටවන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ මම තියෙනකොට කොහොමද දන්නව කොහොමද දැන් කකුල රිදෙන්නේ වම නෙවෙයි දකුණ තියෙන බව දන්නේ කොහොමද? දකුණ වම නෙවෙයි රිදෙන්නේ දකුණ. මේ විලුඹ. මේ ගොරෝසු ගතිය. මේන්න මේකට හිත දාගත්තා නම් මේ වැඩමුළුව 100%ක්ම සාර්ථකයි. නමුත් මම පොඩ්ඩක් තව ඉස්සරහට යනවා. මේ කම්මාරාමතාවයේ වෙනුවට කම්මාරාමතාවේ නැතුව මේ බොහෝ අරමුණු વિશે හිත වඳුරු හිත නටන වෙනුවට මේ එක අරමුණකට දැම්මට පස්සේ ඒ අරමුණ අනිවාර්යයෙන්ම අපිට ලකුණක් දෙනවා ඔබ සත්‍යමත් කියලා. ඔබ ඉන්නේ ඇවිදිල්ල. ඔබ ඒක දන්නවා. මේ වම, මේ දකුණ. වම කියනකොට දන්නවා අන්වේ ඥානෙ මේක දකුණ නෙවෙයි කියලා. ඊට පස්සේ මම කියන්න උත්සාහ කරා මේ වම උනත් කකුල තිබ්බහම දැනෙන කොටසක් තියෙන අතරේ කකුල පෑගෙන්නේ නැති දැනෙන්නේ නැති කොටසකුත් තියෙනවා කියලා දැනගන්න පුළුවන් පිටසක් මේ ස්වභාවය නැති වෙන්න බෑ. ඔක්කොම ලියන්න මේ කය පය තිබ්බහම දැනෙන කොටස්නේ. සමුදේ පැත්ත විතරනේ. නමුත් පය තිබ්බහම වැඩෙන්නේ නැති කොටස් තියෙනවා බුදුහාමුදුරුවෝ අර ඕනම කෙනෙකුට. බුදුරජාණන්සේගේ සමතිත්‍ත්‍ිත පාද මුළු කකුලම පොළවේ හිටිනවා. ලෙසන් නැහැ කවදාවත්. අපි නෑනේ. අපිට අතන මෙතන ගැවෙන්නේ නැති තැන් තියෙනවා. එතන නිවන. ඒක පේන්නෙම නෑනේ. ශුන්‍යතාවය කියන්නේ ඒක. අපිට පේන්නේ ගෙවල් දොර අතහැරලා ඇවිල්ලා අරණ්‍යත් අතහැරලා දාලා අනිකුත් පට මේ ධාතු කොටස් අයින් කළා දාලා දැනෙන කොටසේ අර දැනෙන ටිකනේ අපි රචනා කරන්නේ. කවදා හරි හිතන්න මේ ශුන්්‍යතාවෙ දිගේ යනකොට දැනෙන කොටස් වලට සාපේක්ෂව පය තිබ්බහම පය නොදැනෙන කොටස් වර්ගයක් තියෙනවා. ඒක අපි කරන්නේ සතිපාසෙල් ළමින්ක කකුල තීන්ත ගාලා කොලේක තියෙනවා. ඒ කොලේ ගෑවෙනවනේ එතකොට තින්ත ගෑවිච්ච හරි නැත්නම් මඩ ගොඩක් පාගලා කකුල තියන්න කියන සුදු කොලේ. අන්න පේනවා. එහෙම නැත්නම් ඔය මේ අර සීල් ගහන්න ගන්නකොට පෑඩ් එක තියෙන්නේ. ඒ පෑඩ් එකේ අත හොඳට තියලා කොලේක තියන්න බෑන රේඛා ටික টොප් එකට පේනවා. මොකද රේඛාවල තින්ත ගෑවිලක් නැහැ. ඒක කොලේ ගෑවෙන්නේ නැහැ. ඒකෙන් තමයි චරිත කියන්න පුළුවන්. ගෑවෙන රෙද්දෙන් රහිත කියන්න බෑ. චරිත කියන්න පුළුවන් නෑ රේඛා ටිකේ. රේකටිගේ මොනවද තියෙන්නේ? අත තිබ්බාම ගෑවෙන්නේ නැති හැටි. මට නම් රේක බලන්න නැතුව කියතයි. බෝම් බලන්න වැඩි. තොපි සීරම් මැරෙනවා. <laughs> අල්ලබලා සාස්ත්‍ර නොකියුවත් ඔය මොනවා කිව්වත් තොපි සීරම් මැරෙනවා. මේ තරහට නෙවෙයි දෙයියෝ කියන්නේ. මැරෙනවා. අනේ මැරෙන වෙලාවෙත් ඇවින්ද තියාගන්න එපා. ඒ දැනෙන සේරම කක්කා අනිත් දැන්න දේට සාපේක්ෂව බුදුජානසේ දේශනා කරනවා ශූන්‍යතා විහරණය. මොකක්ද ඒ? අර දැනෙන ගන්න ගන්නකො කකුලේ. වම තිනවල වමට මෙහෙම දැනෙනවා උණුසුම සීතල තද ගතිය මෙලෙක් ගතිය নানা ආකාර දේවල් තියෙනවානේ. මේක දිගට කරගෙන යනකොට මොකද වෙන්නේ බලන්න. මේක අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා මම ඇවිදිනව නෙවෙයි. ඒතර වම දකුණු දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. මොකද්දෝ චින්තනයකින්. ඒ බොහෝ දෙනෙක් හිතන්නේ මට දැන් 100 නැති වෙලා මොකක් හරි අප්සෙට් එකක් ගිහලා ඩිමෙන්ෂියා ඇවිල්ලා එහෙම නැත්නම් අල්සයිමර් ඇවිල්ලා මේ දෙක අතර වෙනස නැතුව මේ ලස්සනට දෙක අතර වෙනස තිබුණ එක බහන හරියාගෙන එනකොට වමත් එකයි දකුණත් එකයි නිකන් ওই අපි කියන්නේ Nissan වනේ භාෂාවෙන් gediya පිටින් ඇවිදිනවා මන් දන්නේ වම දකුණද කියලා. ආනපානය කරනකොටත් ඉස්සෙල්ලා හොඳට අපි ආස්වාස් ප්‍රස්වාස ගොරෝසු දකින්න. කරගෙන කරගෙන යනකොට එනවා වෙලාවක් හුස්ම ගන්න බව නම් දන්නවා මට මේක ආස්වාසිත ප්‍රසවාසිත කියලා වෙන් කරගන්න බෑ. මේකට කලබල වුණොත් සතියත් කැඩෙනවා, භාවනාවත් කැඩෙනවා, ගුරුවරයාගේ 100%ක්ම වැරද්දක් තියෙනවා. දැන් මේකට කලබල වෙන්න එපා. මේ ලෝකයේ තියෙන තෘෂ්ණාව අඩු වෙන එක තමයි ආස්වාද ප්‍රසාර දෙක වෙන් කරලා දැනගන්න බෑ. හැබැයි දෙකම කලවමේ දැන් ගොජයක් වෙලා තියෙනවා. දැන් ෆෘට් සලාඩ් එකක් වෙලා දැන් පලාමල්ලුමක් වෙලා තියෙනවා. දැන් තලපයක් වෙලා තියෙනවා. ඉතින් මේක උගතුන්ට තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ අර දිගටෝ මේ දෙය අතර වෙනස තියෙන්න ඕනේ කියලා. ඉතින් කඩුවෙල ගියාම ඒගොල්ලෝ කියනවා මට හම් වෙන්නේ සුමානෙකට දවසක් මම ওই කමටහන් සුද්ධ කරන වැඩට යනවා. ගියාම ඒගොල්ලෝ කියනවා මේ ලස්සනට ගිය භාවනාව අක්‍රමික වෙන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. පිළිවෙලට ගිය භාවනාව අපිළිවෙලට යනවා ස්වාමීන් වහන්සේ. ඒක වෙනකොට ස්වාමීන් වහන්සේ ඔළුව අන්දමන්ද වෙනවනේ. මං කියන එක මදිනම් කියන්නේ ගොජේට යනවායි කියලා. ඒක තමයි නිසන්වනේ කියන්නේ. බුදුහාමර කියන්නේ සංතතියට වැටෙනවා කියලා ෆ්ලක්ස් එකකට වැටෙනවා. ෆ්ලෝ එකකට වැටෙනවා. එතකොට හුස්ම ගන්නවද නැද්ද කියන එකවත් තේරුම් ගන්න බැරි තරමට යනවා. එතකොට අර යම් දරතයක් පැටලාහයක් තිබුණා නම් හුස්ම මත ඒකත් යම්. යම් දරතයක් පරිලාහයක් තිබුණා මේ වම තියෙනවා මේ දකුණ තියෙනවා මමයි කෙරුමා මේ මම මේ මත අකුණ මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා කියලා තිබුණා අර පිළිවෙල හැඳි ගෑවිලා යනවා. ඉතින් එතකොට අපි පිළිවෙලට කැමැති කියනවනම් ශිෂ්ටාචාරයට කැමැති, කක්කවලට කැමැති, කෙලෙස් වලට කැමැති, මමහිනියට කැමැති, සක්කාය දිට්ඨියට කැමැති. ඉතින් මේක හැඳි ගෑවිලා ගියා නම් මම ඉස්සෙල්ලා පටන් ගන්නකොට හොඳට තිබුණා තමයි වම දකුණ නමුත් දැන් ඒක පේනවන්නේ හැබැයි මම දන්නවා මම හිත පිට ගිහිල්ලා නැහැ සක්මනේ තමයි තියෙන්නේ අනායාසයෙන් සක්මනේ යනවා පරියන්කේදීත් ආස්වාස් ප්‍රසවාස කෙරුවට මම කරනවා නෙවෙයි ඒකට දැනෙන්නේ ආශික ආග්‍රේද පපුවේද මොනවත් මන් දන්නේ නැහැ දැනෙනවා මට ඒක අදාළ නැහැ. ආන්නේම ගියාම අර ගම අතහැරලා ගත්ත නගර අරඤ්‍ය සංඥාවත් අරඤ්‍ය සංඥාව අතහැරලා ගත්ත පටවි සංඥාවත් කරගෙන කරගෙන යනකොට ගෙවෙනවා කියන එක මේ දවස් හතර තුනට අත් දකින්නවා කියන එක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. වෙන්නේ නැත්තේ ඒක ඕගොල්ලෝ එකට බයයි. ඒ කියන්නේ fear of unknown කියලා. මේ ලස්සනට තිබිච්ච දේ දැන් නොපෙනියා. මේ ලස්සනට වෙන් කළ පරිච්ඡේද ඥාන වශයෙන් තිබුණ එක හැඳි ගෑවිලා යනවා. ඉතින් අන්න ඒක වලකින හැටි ඒ ආස්වාද ප්‍රසවාස ගෙවෙන හැටි පළවෙනි ධ්‍යාන හතරේදී මේ රූප ලෝකේ ගෙවෙන හැටි සමත භාවනා ක්‍රමයේ බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒකෙන් තමයි මහචීසාරද ස්වාමීන් වහන්සේ මේ කාරණා අරගෙන විපස්සනා ප්‍රකරණය ණය ක්‍රමයේ ගත්තේ සමතෙන් තමයි. භාවනා කරගෙන කරන මේක නොදෙනී යන තැනකට එනවා. ඒකට අනුග්‍රහ කරන්න නම් කාය ජීවිත নিরপেক্ষව යන්න ඕන. මොකද හුස්ම කියන්නේ පණ කියන්නේ ජීවිතේනේ. මේ හරි අමාරුයි මේක තව කෙනෙකුට කරපන් කියන්නේ. හැබැයි කරන හැම කෙනාටම මේක සිද්ධ වෙනවා. වෙන්නේ නැති කට්ටියකුත් ඇති පොඩි ප්‍රමාණයක්. මේක සිද්ධ වෙච්චාම මේකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. ඒ තමයි කම්මාරාමතාවය කියන්නේ. ඉබේ සිද්ධ වෙන හුස්ම යද්දී කාලා ආයේ හුස්ම ගන්නවා අප්පා මේ පණ රැකගන්න එපා මේ මං කියන්නේ. නිවන් දැක්කට පස්සේ පාටියක් දාන්න හරින්න එපා කවුරුත් නැද්ද මං ආන්නේ. මිච්ඡර අමාරුයි කියලා විලාව සෝවන්න වුණොත් එ කවුද පාටියක් දාන්නේ? බැරි වෙලාව සකදාගාමී වුණොත් රහත් වුණොත් ඒ නිසා ඒ පාටි දාන එක නබේලා ගන්න එපා. ඒක නිසා සාරිපුත්‍ර සාංශි සඳහන් කර තියෙන මේ කම්මා රාමතාවයට කවුරුහරි වැටුනොත් එයා වඩන්නෙම සක්කාය දිට්ඨිය මැරෙන වෙලාවේදී මේ සක්කාය දිට්ඨිය නැති වෙයි කියලා මේ නැති බොරුවක් පුදුම තැවිල්ලක් තැවෙනවා. ඉතින් භාවනා කරද්දී මේක ටික ටික දකින්නවනම් මේ තියෙන දේවල් මෙහෙම ගෙවෙනවා. දැන් අපි දන්නේ හත ගන්න පැත්ත බලන්නේ. දැන් අපි දන්නේ පැවැත්ම දකින්නේ. මේකේ නැවැත්ම පැත්ත දැක්කොත් මේකේ Nirodhe පැත්ත දැක්කොත් හැම හට ගන්න දෙයක්ම නැති වෙනවා නම් හැම හට ගන්න දෙයක්ම නැති වෙනවා නම් යම් කිච්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මන් කියලා අර හට ගන්න පැත්ත බලන්න තියෙන මේ අපේ වපර ඇහි මේ පොට්ට ඇහි මේ කාබාසින වෙන ඇහි මේ කෙලෙස් සහිත ඇහැ අර <coughs> කිවෙන පැත්ත බලන්න එහෙම දවසක යොමු වුණොත් මේකත් ලෝකයක් දහර්මානිස් කියලා හිතෙන්නේ ඉඳතියි එහෙම වෙනවා අපිට ටික ටික වෙලාවට. ඒක නිසා තමයි අපි බය වෙන්නේ මට මේ මොළේ නරක වේගන එනවා, අල්සයිමර් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඕටිස්ටික් රේන්ජ් එකේ <clears throat> early signs ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඩිමෙන්ෂියා ඇවිල්ලා තියෙනවා. මේ මතක නැති වෙනවා නේ කියලා කියනවා. මතකේ කියන්නේ කක්කාවක්. ඒකෙන් තමයි විඳවන්නේ. පරණ දේවලුත් මතක් කර කර විඳවනවා. එතකොට වර්තමාන මොහොතට එන්න බෑ. ඒක නැත්නම් අනාගතය ගැන සැලසුම් කර කර විඳවනවා. ඒ විඳගත්තට පස්සේ ඒක ඒ තමන්ගේ වැඩේ නේ තමන්ට ඕන නම් බෙදාගෙන කෑවට කමන්නේ හැබැයි වර්තමාන මොහොතේ ඉඳලා බලන්න මේ මොනම විඳවීමක්වත් නැහැ අර බලන්න ඉතපෝ ආස්වාද ප්‍රසආච ගෙවෙනවා මේ කරගෙන හුස් වම දහුණක් ගෙවෙනවා එහෙම නැත්නම් උදේ දක්ම දින වේලාවක හොඳට සිහියෙන් දත් බුදුසුවට දත් ටිකක් දත් බේ ටිකක් අරගෙන දාලා මදිනවා බලන්නේ අම්මෝ ඉස්සෙල්ලා දැසේ හරි හතුරක් එනවා අපේ මෙච්චර කල් දත් නැද්දා මේකවත් දැනගෙන හිටියේ නෑනේ කියලා ටික දවසක් මැද්දට පස්සේ පේනවා මේක යන්ත්‍රයෙන් වගේ වැත්මදිනවා. කටෝදනවත් මතක නැහැ. දත් මැද්දට පස්සේ කට <clears throat> නැවුම් වෙලා තියෙන දෙක බලනත් වෙලාවක් නැහැ. එනිසා ඉස්සෙල්ල ඉස්සෙල්ල දත්මදිනුට හරි සතුටක් එනවා. මේ දැන් මම දැන් නම් මම නියම යෝගාවචරයා මට දත්මදිනුට සතිය තියනයි කියලා. කරගෙන කරගෙන යනකොට මේක නිකම්ම ඔටෝමේටි ඔටෝ පයිලට් එකක් වැටෙනවා. බත් කනකොටත් එක්කෙනෙක් අද කියන්න උත්සාහ කළා තිබුණා. හොඳට ගන්න ගන්න බත් පිට සතියෙන් කරන්න බෑ අන්තිමට සතියෙන් කෑවද නැද්ද කියලාවත් මතක නැහැ. මොකද ඒක සාමාන්‍ය කරන්නේ වෙනවා. අර ආනාපානෙ නැති වෙන්න වගේ. ওই කොයි දෙයකවත් තියෙන උතුම් ගතියකුත් නැහැ. කිසිම දෙයක පහත් ගතියකුත් නැහැ. ඒකට කියන්නේ සතියට ඒ නිසා කියන්නේ choiceless awareness විනදී වෙන හැටියට බලනවා මිසක් මේකට අර ආඩම්බරේ මේ ලැජ්ජකම එකතු වෙන්නේ ඒක වෙච්චාම ਸਰුවචනාංශිකේ දීර්ඝ කාලීන පරිශ්‍රණයේ බුදුජානසේ සඳහන් කරනවා යමක හොඳ නරක හරි වැරදි මිහිරි අමිහිරි දෙක නැති වුණා නම් එයාට පේන්නේ ඒ වස්තුව නැති වුණා වගේ. අපි මතකිට යන්නේ ඒව මිහිරි අමිහිරි දෙකට වැටුනොත් විතරයි. අර කක්කමලු දෙකට වැටුනොත් විතරයි. මිහිරි අමිහිරි නැති අදුක්කම සුඛයට වැටුනොත් ඒක මතකෙට හිටින්නේ. හරි කම්මැලි, හරි පාළුයි. එපා වෙනවා. ඒ එතකොට මතකේ ගිලි වුණා කියලා අපි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන සාරිපුත්‍ර සාන්තේ මේ කියන ඔය බහු බහණ්ඩික වෙන්නත් එපා බහු කර්මාන්ත කරන්නත් එපා කෙරුවට කමන්නේ ඉතින් අපි පවුල් කියන්නේ අපි රජ පවුල් වල නෙවෙයි කියක් හරි හම්බ කරගන්න එපාය ඒක කරපල්ල බොක්කේ තරමට මේ දැන් හම්බ කරන්නේ බොක්කේ තරමට නෙවෙයිනේ. ගෙදර ඔක්කොටමත් කන්න තියෙන්න ඕනේ බැංක account එකෙත් තියෙන්න ඕනේ ඉස්සරහට දුර්භික්ෂයක් ආවොත් ඒකත් නඩත්තු කරලා තියෙන්න ඕනේ ඉතින් හදිවත් ගම් වතුර ගහලා ඔක්කොම ගහගෙන ගියාම අයියෝ පපුවේ වතුර ගාගන්න තමයි වෙන්නේ ඊට හපම් මරණ මොහොත එනකොට මේ රැස් කරපු සේරම අකමැති කෙනෙකුට දීලා තමයි වැරෙන්නේ ඒ කියන්නේ අප්පිය දායාදතෝ අපිව බලාපොරොත්තු වෙච්ච අපි ඒක දුන්නත් ඒත් අපේ ඌ බෙල්ල මිරිකනවා. ඔයගොල්ලෝ ආශාවෙන් තන හදාගන්න දරුව තමයි ඔයගොල්ලෝ බෙල්ල මිරිකන්නේ. ප්‍රේමයෙන් වැඩුවේ මේ පුතා නොවේදෝ කියලා සිංහ බාහුව විද්දට පස්සේ සිංහයා වේදිකා දෙක වෙන්න අඬනවා. මේ තරම් අද උපුතානේ තමයි රත් කිහිල්ලම තිබ්බේ එතනම මැරලා වැටෙන්නේ අපේ සිංහල රජ පෙරපතේ 48ක් 147ක් මැරලා තියෙන දරුවා තියෙනවා රජුර මේ හම්බ කරන්නේ මොකටද ඉන්නේ දරුවට දෙන්න ඉතින් 13 වෙනි රජුර ඔච්චර විශාල කලාවක් හදුවා අපි ඇත්තටම ගියාම ඒකේ ඉඳගෙන තමයි නාන්නේ ඒකෙන් තමයි දාහනේ වළඳන්නේ ඒකෙන් තමයි අපි පාත්‍රය සෝදන්නේ අපි වෙන ජොලියක් වෙනවා පුතා කෙරුවේ පිටියට දාලා මැටි ගැහුවා ඉතින් මේ තාත්තමට බුදුරේ දුන්නේ නැහැ කියලා. ඕගොල්ලෝ හතර දරුවෝ ඕගොල්ලන්ට ඒ දේ කරනවා, දැන්මත් කරලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලන්ගේ දරුවෝ සියල්ලම දෙමව්පියන්ට වෛර කරනවා කියන එක පරම සත්‍යයක්. මට මේ කියන්න පුළුවන් මට දරුවෝ නැති. හැබැයි මාත් දරුවෙක් තමයි. මේ ආදරෙන් ප්‍රේමයෙන් හදන මේ දරුවන්ගෙන් ලැබෙන දේවල් මම හරිය ආසාවෙන් අහගෙන ඉන්නවා. ආයෙත් දුකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. තමන්න භාවනා කරන්න වෙලාවකුත් නැහැ. කල්යාණ මිත්‍ර ඇසු කරන්න වෙලාවකුත් නැහැ. සත්පුරුෂ සංසේවනයේ මොනවක්වත් කරගන්න මේ දරුවන්ගේ වැඩ. අන්තිමට උඹලන මේ නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා උඹලා ඉන්නේ මුං හැඳි ගෑවිලා ගිහිල්ලා අනේ මේ සල්ලි ටික දීලා යනවනේ. දුන්නට වැසේ උන් ගජ්ජ ගන්න. උන් කුඩු ගන්න. අපිට මේ තියෙන වෙලාවක් නැහැ. මොකද මේ බහු කර්මාන්ත කටයුතු කරන්න ගිහිල්ලා. හැබැයි ඉතින් එහෙම කිව්වට ඉතින් අනිත් පැත්තට පොඩි ජෝක් එකක් තියෙනවා. මේක ජෝක්යක් නෙවෙයි මම මේ සීරියස් කිව්වේ. ඒ මොනක්වත් අතහැරලා ගියද අද හාමුදුරුවනේ තියෙන වැට රාජකාරී කොට සුඛේ බලන්නකො. සෝරි කියලා හිතනවා. පුදුමාකාර වැඩතොගයක් නැති ඉඳි මේ හැවිලා යනවා දැන් මේ කටට ඉස්සලා හිටියේ පිරිවෙන් අධ්‍යාපනයේ තමයි තිබුණේ 20 ප්‍රශ්නමක් ඇවිල්ලා හිටියා ඉතින් ඉස්සලා 67 දෙනෙක් හිටියා මම ඕස්ට්‍රේලියාවේ යන්න ඉස්සලා ඒගොල්ලෝ කියනවා මේ බණ ඇහුවට පස්සේ අනේ ස්වාංශ ආයෙත් පැවිදි වෙන්න හිතනවා කියලා මොකද ඒ තරම් අහුවෙල්ලක් අහුවෙලා ඉන්නේ මේ පන්සල් කරන්න කියලා. ආයෙත් ගිහි ගිය අතාරින්න දෙනවා ස්වාමීන් වහන්සේ. මම කව පැවිදිච්ච දවසේ අපිට අහන ජොලියේ ඉන්නේ. මොකද අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ඌව කරපල්ලා කරලා හැබැයි ඌ අතහැරලා දාලා පුළු පුළුවන් තරම් ඕගොල්ලත් එක්ක ඉඳලා භාවනා කරන්න. ඕගොල්ලත් එක්ක ඉඳලා සක්මන් කරන්න. ඕගොල්ලත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න. මම ඒකට ඕගොල්ලෝ පාර්ශව කරුවන් විදිහට හටියට ගරු කරනවා. මොකද ඕගොල්ලෝ ගොඩාක් කර්මාන්ත තියෙන කට්ටියනේ. ඒ තියෙද්දිත් අපිත් එක්ක ගත කරනවා. ඉතින් මම ජීවන ජීවිතේම ගත කරන්නේ යෝගාවචරත් එක්කනේ. පිටට ගියාම කියනවා ස්වාමීන් වහන්සේ මේ කට්ටිය හරි කරදරයි ස්වාමීන් වහන්සේ මේ රට යනවා මරි මහන්සි කියලා. ඉතින් ඒ ගිය දවසට මම මේසෙත් ගියා ඕක්ලන්ඩ් ගියාට පස්සේ අර සම්මතුබද්දු ස්වාමීන්සෙත් හම්බුණා. මං කිව්වා ඔබ වහන්සේ පොඩ්ඩක් ඔය අනුමೋದනාවක් කරන්න කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ තරහ වෙන්න එපා කිව්වහම නිස්සාරණවනේ හිටපුවම පුදුමාකාර වැඩතොගයක් තිබ්බේ. පැවිදි වුණාට පස්සේ මේ දවස් 7ේම එක දිගට භාවනා කරේ මේ රිට්‍රීට් එකේ ඉඳලා කිව්වා. මුදු උඩට ගියාට පස්සේ নানা ආකාර වැඩ. ඔක්කොම හොල්මන්නේ. හොල්මන්ද බේරේ. ඒසා මේ පැවිද්දෝ කිසිම නිදර්ශනයක් කිසිම රෝල් මොඩල් එකක් පෙන්වන්නේ නැහැ. ඒ සමාන සදාතනක මුළු සංඝ પરම්පරාවට වෛර කරලා තියෙනවා. මේ මිනිස්සුද අපිට ආදර්ශ පෙන්වන්නේ කියලා. ඒකම මට අවුරුදු 8ක් කල් ගියා පැවිදි වෙන්න. මට ගිහිල්ලා වඳින්න කෙනෙක් නැහැ. භවනා මධ්‍යස්ථාන කියලා જાතියක් නැහැ. බණක් කියන කෙනෙක් නැහැ. මම මේ කතා කරන්නේ 88 89 වෙනකොට. ඊපස්සේ මට හිතුණා ඉතින් බුදුහාමරන් ක්‍රමේ හැටියට වෙන තැන්වල කරන්න ගියොත් මාත් හම්බ කරන්න වෙනවනේ. ඒ නිසා මේකට රින්ගා ගත්තොත් නොමිල කණ්ඩා හම්බ වෙනවනේ. දෙවියලා හම්බ වෙන්නේ නැහැ. ඒකත් පුළුවන් නම් තනි වෙලෙමුත් කරදෑවි. ඒ නිසා මම ඇවිල්ලා බැලුවා. බලනකොට බෑ නිස්සන්නවනේ තෝරගත්ත එක ගැන මම සතුටු වුණා. අපි හිතුවට වැඩිය මේ කැලියේ දල ඇත්තු ඉන්නවා. ඔය පෙරහැරේ නෑ. පෙරහැරේ සලම් බලන් ගාගෙන යන ඇත්තු උන් කීකරු කරපු ඇත්තෝ. හරි බඩු බලන්නම් කැලියට යන්න ඕන. පස්සේ මම සතුටු වුණා. මම සතුටු නම් එච්චරවත් පමා වෙන්නේ නැතුව ආවත් මට ජාම බේර ගන්න පුළුවන් වෙයි කියලා. මොකද හේතුව මේ ශූන්‍යතාවය කියන එක relative emptiness එහෙම නැත්නම් ශ්‍රාපේක්ෂ ශූන්‍යතාවය කියන එක අපි ඔක්කොම දැන් සෑහෙන ගාණක් නිම කරලා තියෙනවා. සෑහෙන ගාණක් ඉවර කරලා තියෙනවා. නමුත් අපි මේ ලැබෙන පින් ගැන කතා කරනවා, ධ්‍යාන ගැන කතා කරනවා, විපස්සනා ඥාන ගැන කතා කරනවා, මාර්ගඵල ඥාන කතා කරනවා. ඒත් අපිට පේන්නේ අඩුපාඩු විතරයි. අපි කොච්චර සන්තෝෂයෙන් මේ කවුරුහරි තම්බලා දෙන බතක් කාලා මේ ඉන්නවද කියලා සතුටු වෙනවා නම් අපි සෑහෙන දුරට ලෝකයට ආදර්ශයක් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බණ අහනකොට අපිට එච්චර කනගාටු වෙන්නේ නැහැ. මැරෙනකොට තැවෙන්න වෙයි. ඒක වෙනම කතාවක්. නැත්නම් කරන්න පුළුවන් හරිය අපි කරලා තියෙනවානේ. ලෝකයට ආදර්ශයක් කියලා තියෙනවානේ. අපි මේක ලෝකයට ඇහෙන්න කියනවානේ. අපි මේ කාය සාක්ෂි වශයෙන් මේ කරන්නේ. ඉතින් අන්න ඒක සතුට ගන්න ඉඳ ගන්න ඉඳ ගන්න හැම වෙලාවෙම. සතෙක් මැරීමක් වෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, කාමීත්‍යාචාරයක් නැහැ, බොරු කේලම් හිස්සචන පරිසෝචන නැහැ. ඉඳගෙන නිකන් තිබ්බත් උඹහක් තිබ්බා වගේ මදිද? කැමු කොණ්ඩ කැමු ගිරියක් තිබ්බා වගේ නිකන් ඉඳගෙන හිටියත්. එයාට මෙහෙට ඇවිදිනකොට ඔය කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සම්බපාපස්සා කරනම් කියන එක හරි අනුමෝදන් වෙනවා නම් අර කම්මාරාමතාවයේ සක්කාය දිට්ඨිය වඩන අතර අපි මේ Tamange වැඩක් බලාගෙන here now I am. මම දැන් මෙතන කියන එකට ආපුවාම අපි අර බරපතල කර්මාන්ත කරපු එකනත් හිමීට හිමීට හිමීට හිමීට අනායාසයෙන් ගත කරන ජීවිතයකට එහෙම නැත්නම් ඉබේ සිද්ධ වෙන ඕටෝ පයිලට් මෝඩ් එකට වැටෙනවා. It is never too late. ඕන වෙලාවක පටන් ගන්න පුළුවන්. අපිට හැබැයි ඊට වැඩි අර්ථයක් තියෙනවා මේ බණවල. මොකද අපි මේ වෙනකොට සෑහෙන ගාණක් අලුතෙන් ආපු අය මන් දන්නේ නැහැ. අනිකයි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි උත්සාහ කළ බලමු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොනවද මේ කතාවේ ඉස්ලාම් පටන් ගන්නකොට කම්මාරාමතාවයේ කිව්වට දෙවෙනියට සඳහන් කරන්නේ භාෂාරාමතාවයේ. මේ කතා නොකර ඉන්න බැරි කම. කච කචේ. හරියට කරනවා. හැබැයි පුළුවන් තරම් නිසන්වනේ භාවනා වාතාවරණය අර්ථයෙන් දැන් සෑහෙන කට්ටිය මේ ක්‍රිකට් ඕගනයිසර් බලා ගන්නවා කතා නොකර ඉන්න. ඒක දඬුවමක් වගේ තමයි අපි ගැන පොඩ්ඩක් හිත කතා කරමු. අදට මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාටම මේ තාපයෙන් තොර වෙච්ච, තැබීමෙන් තොර වෙච්ච භද්‍ර මරණයක්, මංගල මරණයක් පිණිස අද පටන් හැරවුණු ලක්ෂයක් වීමට මේ ධර්ම දේශනාවත් වැඩමුළුවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනා නැත කරනවා සියලු දෙනාට තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා